පීරිස් මහතා සහ ඩී.බී. කුමාරසිංහ මහත්මිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට ඉක්මනින් නිර්වාණ අවබෝධය ලැබේවා කියන මූලික ප්‍රාර්ථනාව ඇතිව දූදරු මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසීමට ආශිර්වාද කිරීමක් කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන. ඒ පින්නතුන් විසින් අද දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂව දැන දැක ගැනීම සඳහා මනස පුහුණු කරන්නේ කවර ආකාරයෙන්ද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ පින්නතුන් කොයි කවුරුත් නිතර අහලා පළපුරුදු ගාථා ධර්මයක් ධම්මපදයේ මග්ග වර්ගයේහි පස්වෙනි ගාතාව සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලුම සංස්කාර ධර්මයන් සංස්කාර ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප සියල්ලක්ම. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන් අනිච්ඡාති අනිත්‍ය බව යදා පඤ්ඤාය පස්සති යම් කලෙක ප්‍රඥාවෙන් දකිනවනම් එතකොට අපිට යමක් දකින්නට පුළුවන් ක්‍රම තුනක් තියෙනවා මස් ඇසින් දකින්නට පුළුවන්. ඒ වගේම මනසින් දකින්නට පුළුවන්, නැනසින් දකින්නට පුළුවන්. මස් ඇසින් දකිනවා කියලා කියන්නේ මේ අපේ පියවි නේත්‍රයෙන් මාංශයෙන් සැකසීලා තියෙන මේ පියවි නේත්‍රයෙන් අපි යමක් දැක ගන්නවා. අපි දැස් ඇරලා බැලුවහම අපිට මස් ඇසින් යමක් දැක ගන්නට පුළුවන්. එයත් හඳුනාගන්නේ මනසින් තමයි. නමුත් අපිට මස් ඇස තමයි උපකාර වෙන්නේ ඒ දර්ශනය මනසින් දැක ගන්නට හඳුනා ගන්නට. එය හඳුන්වනවා මසසින් දැකීමයි කියලා. ඊළඟට මනසින් දැකීම කියලා කියන්නේ දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තාම ඒ තනත්තාට මේ මාංශමය නේත්‍රය භාවිතයට නොගෙන බොහෝ දුර සිද්ධ වෙන දේවල් ඒ වගේම ඊටා සූක්ෂම දේවල් මනසින් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සත්වයින් උපදින ආකාරය, මිය යන ආකාරය ඒ දිබ්බ චක්කු ඥාණයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතන ප්‍රඥාව මෙහෙवला තමයි දිබ්බ චක්කු ඥාණය උපදවාගන්නේ. නමුත් මේ මනසින් දේවල් දැක්කයි කියලා පමණක් කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අනුරුද්ධ හාමුදුරුව අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ දිබ්බ චක්කු ඥානලාභීන් අතරින් අග්‍ර වුනේ. ඒ උන්වහන්සේ අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට පෙර ආත්වම දසදහසක් සක්වල ලෝක ධාතුන් මනසින් දකින්නට කියන්නේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින්නට සමත් වෙනවා. තමන් වහන්සේ සසරේ පුරුදු පුහුණු කරන ලද දිබ්බ චක්කු ඥාණය අවදි කරගෙන උන්වහන්සේට පුළුවන්කම තිබුණා දසදහසක් ලෝක ධාතුන් තමන් වහන්සේගේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින්නට. නමුත් එක් අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ හමුවට පැමිණිලා සරියුත් හාමුදුරුව සමග සිහිපත් කරනවා ස්වාමීනි මට දසදහසක් ලෝක ධාතුන් දිබ්බ චක්කු ඥාණයෙන් විනිවිද දකින්නට පුළුවන්. නමුත් තවමත් මගේ සිත ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. උපාදානයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ සඳහා මා කුමක් කළ යුතුද කියලා සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා. එතෙන්දී සරියුත් හාමුදුරුව පැහැදිලි කරලා දෙනවා තමන්ට දසදහසක් ලෝක ධාතුන් දකින්නට පුළුවන් කියලා හිතනකොට එතන සක්කාය දිට්ඨිය මට මෙහෙම කරන්න පුළුවන් ඊළඟට එතන යම්කිසි සංසන්දනාත්මකව අනිත් අයට කරන්න බැරි දෙයක් මට කරන්න පුළුවන් කියන සෙය්‍යමානයක් ඇති වෙනවා ඉතින් ඒ නිසා ඒවා පැත්තකින් තියන්න. ඒවා පැත්තකින් තියලා මේ ක්ලේශයන්ගෙන් සිත විනිර්මුක්ත කරගන්නට මේ උපාදානයන් ඇති වෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්නට කියලා සරියුත් හාමුදුරු එතනදී සිත පිහිටුවා ගත යුතු ආකාරය සිත මෙහෙවිය යුතු ආකාරය පිළිබඳව අනුශාසනාවක් කරනවා. ඉතින් මේ කරුණ වලින් අපට පැහැදිලි වෙනවා දිබ්බචක්කු ඥානයෙන් යම්කිසි කෙනෙක්ගේ මනස දියුණු කරලා එතනටත් යම් ප්‍රඥාවක් තියෙන්නට ඕනේ නිසා තමයි ඒක දිබ්බචක්කු ඥානයයි කියලා හඳුන්වන්නේ ප්‍රඥාව මෙහෙवला තමයි ඒ తত্ত্বය මනසේ අවදි කරන්නේ නමුත් ඒ විදිහට දුටුවයි කියලත් යම් කිසි කෙනෙකුට ලෝකේ යථාර්ථය ਸਰව සම්පූර්ණයෙන් දැකලා කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි නැනසින් දැකීම. නැනසින් දැකීම කියලා කියන්නේ යම්කිසි කාරණයක් සතිය සහ සම්පජඤ්ඤය අවදි කරලා පවතින ස්වභාවයෙන් හරියටම දැක ගන්නවා. ඒතොර පවතින ස්වභාවයෙන් දැක ගන්නට සමත් වුනොත් තමයි ඒ තනත්තාට අවිද්‍යාව ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. අවිද්‍යාව ප්‍රහාණය වුණු තැන තමයි ප්‍රශ්නාව ඇතුළු කොට සියලු කෙලෙස් ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී පැහැදිලි කරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යම් කිසි කෙනෙක් මේ සියලුම සංස්කාරයන් නාම රූප ධර්ම සියල්ලක්ම අනිත්‍යයි කියන බව යම් මොහොතක නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දකිනවා නම් යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය එකල්හි ඒ තනත්තා මේ දුක පිළිබඳව නිබ්බිදාවට පැමිණෙනවා. මෙතන දුක කියලා කියන්නේ මේ සංස්කාර දුක්ඛය. සංස්කාර දුක්ඛයයි කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්නා ආකාරයට කැක්කුම වේදනාව පීඩාව අපහසුව කියන කාරණේ පමණක් නෙමෙයි මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය තේරුම් ගත්තහම සියලුම සංස්කාර ධර්මයන් මේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන බව වැටහෙනවා එතකොට සියලුම සංස්කාරයන් දුක්ඛ ධර්මයෝය කියලා තමන්ට નિවරදිව වටහා ගන්න පුළුවන්. ඒතර දුක්ඛ ලක්ෂණ කියලා කිව්වේ සංකත ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, පීලන ලක්ෂණය, ਸੰతాප ලක්ෂණය. සංකත කියලා කිව්වේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඊළඟට විපරිණාම කියලා කිව්වේ අනිත්‍ය ලක්ෂණය, වෙනස් වෙන බව. ඊළඟට පීලන කියලා කිව්වේ පීඩාකාරී බව, ਸੰతాප කිව්වේ දවන තවන ගතිය. එතකොට මේ සියලු ගති ලක්ෂණ ඇතිවීමේ මූලික සාධකය වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම සහ වහා අභාවයට යාම. එතකොට සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා. නමුත් ඒවා අනිත්‍ය නොවි නිට්ටව පවතිනවා නම් අපිට මේ ලෝකය තුල යමක් ස්ථාවරව පවත්වන්න පුළුවන් කියන අදහසින් තැපය සුවය තමන් කැමති දේවල් ස්ථිරසාරව පවත්වා ගන්නට යම් ප්‍රයත්නයක් දරන්නට පුළුවන්. නමුත් උපන් සැනින්ම සියලුම සංස්කාර ධර්ම බිඳී යන නිසා ඒ වගේම එහි પરම්පරාව අනුක්‍රමයෙන් වෙනස් වෙන නිසා අවසානයේ සියල්ලක් අභාව ප්‍රාප්ත වෙන නිසා මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා හඳුන්වනවා. එතකොට ඒ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය අනිත්‍ය ස්වභාවයට පත්වෙන නිසා ඒ කියන්නේ ඇති වුණු සැනින් බිඳී යන නිසා තමයි යද නිච්ඡං තං දුක්ඛං එසේ යමක් අනිත්‍ය නම් එය තමයි ප්‍රධානම දුක්ඛ ලක්ෂණය වෙන්නේ යමක් අනිත්‍ය නිසා තමයි එය දුකක් බවට පත් වෙන්නේ. ඒතර දුක කියලා කියන්නේ මෙතන පීඩාව අමාරුව කියන එක නෙමෙයි. හටගත් හතගත් හැම දෙයක්ම වහා අභාවයට යනවා. ඒතර අපි කැමති දෙයක් ගොඩනගා ගත්තාම සුවයක් මතු කරගත්තාම එයත් වහා අභාවයට යනවා. එතකොට ඒ අභාවයට යාමම එහි નિસරු ස්වභාවයක්. ඒ නිසා දුක්ඛ කියන වචනෙන් බුදුදහමේ පැහැදිලි කරන්නේ નિસරු ධර්මයක් කියන එක. පොතෙක් කල් පවත්වා ගන්නට උත්සාහ කළත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා වහා බිඳී යනවා. ඒ ඉදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා මේ සියලුම සංස්කාර ධර්ම දුක්ඛ වේදනා වුණත් සුඛ වේදනා වුණත් ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන්මින් තමයි පවතින්නේ. ඉතින් අන්නේ ගැඹුරු ධර්මතාවය නිසා මේ සියලුම සංස්කාරයන් දුක්ඛ ධර්මයෝය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. එහෙම නැත්නම් මේ ලෝකයේ සියලුම නාම ධර්ම දුක්ඛ සත්‍ය කියන එකම සත්‍යයකට ඇතුළත් වෙනවා. එතකොට මෙතන අත නිබ්බින්දති දුක්ඛේ එකල්හි එකල්හි කියලා කිව්වේ අර සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියන බව නුවණින් ప్రత్యක්ෂ කොට දැක ගන්නා තැනත්තා මේ දුක්ඛ සංඛ්‍යාත සංස්කාර ධර්මයන් පිළිබඳව නිබ්බින්දති නිබ්බින්දති කියලා කියන්නේ නිබ්බිදාවට පැමිණෙනවා නිබ්බින්දති කියන වචනය හුඟක් වෙලාවට අපට පොතපතෙහි පවා හමු වෙන්නේ කලකිරෙයි කියලා තමයි ඒක පරිවර්තනය කරලා තියෙන්නේ. නිබ්බින්දති කියන වචනයට කලකිරෙයි කියන අර්ථය අතීත කාලයේදී ඒ අර්ථය වඩා හොඳින් ගැලපුණා වෙන්නට පුළුවන්. නමුත් වර්තමානයේ වෙනකොට දැන් සමහර වචනවල අර්ථ කලින් කලට සමාජ භාවිතයත් එක්කලා උස් පහත් වෙනවා. ඉතින් වර්තමාන සමාජයේ කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට යම්කිසි රුස්සන් නැති නුරුස්නා ගතියකුත් සමග මුසු වෙච්ච මානසික තත්වයකට. ඉතින් ඒ නිසා කලකිරෙයි කියන වචනයට වඩා ඒ නිබ්බින්දති කියන වචනය අපිට තේරුම් ගන්නට වඩාත්ම සුදුසු වචනය තමයි නිබ්බින්දති කියන pāli වචනයට දක්වන සංස්කෘත රූපය. ඒ කියන්නේ නිබ්බින්දති කියන්නේ pāli වචනයයි සංස්කෘත වචනය තමයි නිර්වින්දති. නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. එතකොට ඒ අර්ථය තමයි නිබ්බිදා කියන වචනය තුලත් අන්තර්ගත වෙන්නේ විඳින්නේ නැහැ. කුමක්ද විඳින්නේ නැත්තේ මේ සංස්කාර ධර්මයන්. ඇයිද විඳින්නේ නැත්තේ? විඳින්නට තරම් සාරවත් දෙයක් එහි නැහැ කියන බව නුවණින් අවබෝධ කරගන්න නිසා. හේතුප්‍රත්‍යයන්ගේ මේ සංස්කාර ධර්මයන් හටගන්නවා හටගත් සැනින්ම වහා බිඳී යනවා නැවතත් ගොඩනගෙනවා නැවතත් බිඳී යනවා නැවතත් ගොඩනගෙනවා නැවතත් බිඳී යනවා ඉතින් මෙහි ආස්වාදනය කරන්නට තරම් වැදගත් යමක් නැහැ කියලා දැනුණහම අතනිබ්බින්දති එකල්හි ඒ තනත්තා මේ සංස්කාර ධර්මයන් ආස්වාදනීය ආකාරයෙන් විඳින්නේ නැතුව ඉන්නට ඒ තනත්තාගේ මනස සැකසෙනවා එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ ඒස මග්ගෝ විසුද්ධිය. එය තමයි සියලු කෙලෙසුන්ගෙන් සිත නිදහස් කරගන්නට, උපාදානයන්ගෙන් සිත නිදහස් කරගන්නට මග කියලා පතහාගතයන් වහන්සේ දක්වන්නේ. එතකොට සිත ක්ලේශයන් ඇසුරු කොට පවතින්නේ අවිද්‍යාව, තෘෂ්ණා, උපාදානයන් නිසා. අවිද්‍යාව තමයි පාදක වෙන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන ගතිය. ඒතර සියලු සංස්කාරයන් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව වැටහෙනකොට තමයි සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැකගත්ත වෙන්නේ. ඒ දැක ගන්නකොට තෘෂ්ණාව නිසා ඇති කරගන්නා දැඩි බන්ධනය, දැඩි ඇල්ම, දැඩි උපාදානය ඒ තනත්තාගේ සිතෙන් ගිලිහි යනවා. ඒස මග්ගෝ විසුද්ධිය. එය තමයි විසුද්ධියට මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ගාථා ධර්මයෙන් තථාගතයන් වහන්සේ දක්වනවා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව යම්කිසි කෙනෙක් ඒ මසසින් දැක ගැනීම පමණක් නෙවෙයි මනසින් දැක ගැනීම පමණක් නෙවෙයි නැනසින් ඒ කියන්නේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් මනවින් දැක ගන්නවා නම් අවබෝධ කරනවා නම් එකල්හි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොයල්මක් ඇති වෙනවා. එය තමයි මේ සසරින් මිදෙන්නට විසුද්ධියට මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අද දවසේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කොට දැන දැක ගන්නට අපි ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන හැටියට එතකොට මේ අපි මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කළේ යම්කිසි කෙනෙකුට හරියට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව නුවණින් දැන දැක අවබෝධ කරන්නට පුළුවන් නම් එයම විසුද්ධියට මාර්ගයයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය. දැන් එතකොට අපි උත්සාහ කරමු මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකක්ද? ඒ අනිත්‍ය ලක්ෂණය අපි කොහොමද අවබෝධ කරගන්නේ කියන කාරණා පැහැදිලි කරගන්නේ. ඒ සඳහා අපි කුමක්ද කළ යුත්තේ? කෙසේද අපේ මනස පුරුදු පුහුණු කළ යුත්තේ කියන කාරණා. දැන් අනිත්‍ය ලක්ෂණය පිළිබඳව හැම කෙනෙකුටම යම් ප්‍රමාණයක වැටහීමක් තියෙනවා. සුත්තමය වශයෙන් අහලා තියෙනවා, චින්තාමය වශයෙන් හිතලා තියෙනවා, ඒ වගේම ඇසින් දැකලා තියෙනවා හිතින් හිතලා කල්පනා කරලා යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තියෙනවා නමුත් ප්‍රඥාවෙන් අවබෝධ කිරීම කියන තැන තමයි යම් යම් ප්‍රමාණයෙන් අඩු වැඩි මට්ටමින් පවතින්නේ. එතන තමයි අපි වඩාත් ශක්තිමත් කරගත යුත්තේ. ඉතින් ඒ සඳහා අපි මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව විවිධ පැතිවලින් සිතා බැලීම වටහා ගන්නට උත්සාහ කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන අපට හුඟා වෙලාවට මේ සංස්කාර ධර්මයන්ගේ භෞතිකමය වශයෙන් බිඳී යාමක් පෙනෙනවා. ඒ බිඳී යාම අවස්ථා තුනකදී අපට හඳුනා ගන්නට පුළුවන් අනිත්‍ය වශයෙන්, ඊළඟට විපරිණාම වශයෙන්, ඊළඟට මරණය වශයෙන්. යම් ධර්මයක අනිත්‍ය ලක්ෂණය හැටියට අපි හඳුනාගන්නේ එහි බිඳී යාම. එතකොට මේ බිඳී යාම ප්‍රඥප්තියේ බිඳී යාම සහ පරමාර්ථ ධර්මයන්ගේ බිඳියාම කියලා දෙආකාරයකින් අපි තේරුම් ගන්නට ඕන. ප්‍රඥප්තිය බිඳියාම තමයි අපට බොහෝ විට ඇසට පෙනෙන්නේ. ඒ වගේම අපි මනසින් වටහා ගන්න හුඟක් වෙලාවට අර ප්‍රඥප්තියන්ගේ බිඳියාම. පරමාර්ථ ධර්මයන්ගේ බිඳියාම අපේ ප්‍රඥාවෙන් නුවණින් අවබෝධ කරගත යුත්තක්. ඒක ඇසට ගෝචර කරගන්නට පහසු නෑ. ඒ වගේම සිතට හසු කරගන්නට පුළුවන් වෙන්නේ මූලික වශයෙන් අනුමාන වශයෙන්. ඉන් අනතුරු අපි ප්‍රඥාවෙන් අවබෝධ කරන තරමට තමයි ඒක සිතට තහවුරු වෙන්නේ. එතන මොකක්ද ප්‍රඥප්තියේ බිඳියාම මොකක්ද පරමාර්ථ ධර්මයන්ගේ බිඳියාම? ප්‍රඥප්තියේ බිඳියාම කියලා කියන්නේ අපි බොහෝ කොට අනිත්‍ය හැටියට ලෝකයේ තුල දකින සාමාන්‍ය කරුණවලදී අපි හුඟක් වෙලාවට දකින්නේ ප්‍රඥප්තිය බිඳී යාම. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් කෝප්පයක්, පීරිසියක් බිම වැටිලා බිඳෙනවා. ඒ බිම වැටලා බිඳුනහම දැන් මෙතෙක් වෙලා ඒක කෝපයක් හැටියට, පීරිසියක් හැටියට අපි සම්මත කරගත්තු විදිහට පැවතුණා. දැන් ඒක බිම වැටිලා කෑලි කෑලි වලට කැඩී යනවා. දැන් අපිට මේක S2ට පෙනෙනවා. මෙතෙක් වෙලා කෝපයක් හැටියට හොඳට එකට ශක්තිමත් එක බඳුනක් හැටියට තිබුණු මේ භාජනය දැන් බිම වැටිලා පුංචි පුංචි කෑලි වලට කැඩිලා ගියා. එතකොට ඒක ඇස් දෙකටත් දැනෙනවා සිතටත් දැනෙනවා මොකක්ද මේ එකක් හැටියට පැවතුණු භාජනය දැන් බිඳී ගියා. දැන් මෙතනින් එහාට ඒ කෝපය කියලා අපට ගන්නට එතන යමක් නැහැ. එහි දැන් පවතින්නේ කුඩා කුඩා කැබලි සමූහයක් පමණයි. දැන් මේක තමයි සාමාන්‍ය ලෝකයා හුඟක් වෙලාවට අනිත්‍ය හැටියට දකින්නේ. නමුත් ඒ අපි දකින කාරණේ, ඒ අපි තේරුම් ගන්න කාරණේ හඳුන්වන්නේ ප්‍රඥප්තියේ අනිත්‍යතාවය කියලා. ඇයිද ප්‍රඥප්තිය අනිත්‍යතාවය කියලා කියන්නේ? දැන් මේ බිඳුනේ මොකක්ද? අපි අර කෝපයක් කියලා සම්මත කරගත්තු බඳුන තමයි දැන් මේ බිඳී ගියේ. ඒ බිඳිලා ගියාට දැන් අර කැබලි ටික තවමත් අපට පෙනෙන හැටියට තියෙනවා. දැන් සැබෑවටම පරමාර්ථයේ බිඳියාම කියලා කියන්නේ මේ අපි හදාගත්තු කෝපය බිඳිච්ච එක නෙමෙයි. දැන් ඒ කෝපයක් හැටියට අපි සම්මුති වශයෙන් හඳුනාගත්තේ මැටි හෝ වීදුරු හෝ ඒ බඳු යම්කිසි පඨවි බහුල ද්‍රව්‍යයකින් අප විසින් අපට අවශ්‍ය හැඩයකින් සකසාගත්තු භාජනයක්. දැන් ඒ සඳහා ගත්තු මූලික ඒ පඨවි ධාතුව අපේ බටහිර ලෝකයේ ක්‍රමයට හඳුනා ගත්තොත් එහි ඊටාම සියුම් පරමාණු පවතිනවා. ඒ පරමාණු ඇතුලේ තව උපපරමාණුක අංශු පවතිනවා. ඒවත් තවදුරට බෙදාගෙන බෙදාගෙන ගියාම එතන අපට හමු වෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප කලාප අපට හමු වෙනවා. එතකොට දැන් අර කෝපය බිම වැටුනහම බිඳුණා. නමුත් මේ රූප කලාප බිඳෙන්න බිම වැටෙන්නට අවශ්‍ය නැහැ. ඒ පටවි ධාතුව හටගත් සැනින්ම බිඳී යනවා. එය චිත්තක්ෂණ 17ක් පමණ තමයි රැඳී තියෙන්නට පුළුවන් වෙන්නේ. චිත්තක්ෂණ 17ක් කියන්නේ ලොකු වෙලාවක් නෙමෙයි චිත්තක්ෂණයක් කියලා. කියන්නේ අසුරු සනක් ගන්න වෙලාවක එහෙම නැත්නම් ඇසිපිල්ලමක් හෙලන වෙලාවක කෝටි ලක්ෂයක් පමණ 1 2 3 4 5 6 කියන අනුපිළිවෙලින් යුක්තව කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙනවා සිත්. එතකොට අන්න ඒ බඳු සිත් 17ක කාලයක් පමණයි මේ රූපයක ආවශ්‍ය පවතින. ඉතින් ඒ කියන්නේ ඊටාම සුළු වෙලාවක්. එතකොට රූප ධර්මයක් හටගෙන ඊතරම් සුළු කාලයකින් එය විසින්ම එය බිඳී යනවා. ඒකට තමයි පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණයයි කියලා කියන්නේ. දැන් ඒ වගේ රූප කොටාෂ අර කෝපයේ සියලු කල්හිම ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් පැවතුණා. නමුත් ඒක අපට ප්‍රකට වෙන්නේ නැහැ. අපට ප්‍රකට උනේ අපි අර කෝපයයි කියලා හදාගත්තු ප්‍රඥප්තිය සම්මුතිය බිඳියාම පමණයි. එතකොට සාමාන්‍ය ලෝකයා දකින ඒ සම්මුතියෙන් ඔබට ගිහිල්ලා වඩා ගැඹුරට ගිහිල්ලා අර පරමාර්ථ ධර්මයේ බිඳියාම හඳුනා ගන්නට අපි වෑයම් කරන්නට ඕන එතකොට තමයි සැබෑවට අපි අනිත්‍ය ලක්ෂණය දැකගත්ත වෙන්නේ දැනගත්ත වෙන්නේ. දැන් ඒ පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගන්නට නම් මේ සම්මත වශයෙන් අපි හඳුන්වන ගහ කොළ ගේ දොර සතා සිව්පාවා මව පියා බිරිඳ සැමියා දරුවා ආදී වශයෙන් අපි සම්මත වශයෙන් හඳුනා ගන්නා මේ ජීවි අජීවි සමස්ත නාම රූප ධර්මයන්හිම හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සූක්ෂම ධර්ම ස්වභාවයන් පරමාර්ථ වශයෙන් අපි විග්‍රහ කරගන්නට ටික ටික උත්සාහ කළොත් තමයි පරමාර්ථ ධර්මයන්ගේ බිඳී යාම අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපට අනිත්‍ය හැටියට පෙනෙන්නෙම අර අප විසින් සම්මත කරගත්තා වූ ධර්මයන්ගේ බිඳී යාම. ඒ ධර්මයන්ගේ බිඳී යාම තේරුම් ගැනීම වැදගත් වෙනවා. නමුත් එය පමණක් අපි වටහා ගත්තාම වැරදි වැටහීම් වලට එනවා. මොකද්ද වැරදි වැටහීම කියන්නේ? දැන් අර පීරිසිය හෝ කෝපය බිම වැටුණු නිසානේ බිඳුනේ. එතකොට අපට හැඟීමක් ඇති වෙනවා අපරාධ මේක බිම දාලා බින්දේ මේක පරිස්සමින් පාවිච්චි කළා නම් කලක් පාවිච්චි කරන්න තිබුණා. එතකොට දැන් කෝපය බිම වැටුණු නිසා බිඳුනා මේක බිම දාන්නේ නැතිව පරිස්සම් කරගත්තනම් දීර්ඝ කාලයක් ස්ථාවරව පාවිච්චි කරන්නට පුළුවන් කියන අදහසත් එක්කලා බිම වැටුනහම තමයි බිඳෙන්නේ එහෙම නැත්නම් අපරික්ෂාකාරී වුනහම තමයි බිඳෙන්නේ පරීක්ෂාකාරීව කල්පනාවෙන් පාවිච්චි කළොත් මේ ධර්ම ස්ථාවරව පවත්වා ගන්නට පුළුවන් වගේ වැරදි කල්පනාවක් වැරදි චින්තනයක් අපි තුල නිර්මාණය වෙනවා තොර සම්මුතිය බිඳියාම හරි තේරුම් ගන්න එක වටිනවා. හැබැයි එය පමණක් තේරුම් ගැනීම නිසා අපි වැරදි වැටහීමකට, වැරදි චින්තනයකට, වැරදි ආකල්පයකට එන්නට පුළුවන්. මේ දේවල් බොහෝ කාලයක් ස්ථාවරව පවත්වා ගන්නට පුළුවන් අපි පරිස්සම් කරගත්තොත්. ඒ වැරදි චින්තනය ඇති නොවෙන්නට නම් නිවැරදිව පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය අපි තේරුම් ගන්නට ඕන. පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගත්තොත් අපිට පෙනෙනවා ඒ පීරිසිය, ඒ කෝපය බිම වැටුන් නැතත් එහෙම තිබියදීම එහි තියෙන රූප කොටාස නැවත නැවත බිඳෙමිනුයි පවතින. එතකොට එහි රූප කොටාස බිඳෙනවා නම් කොහොමද අපිට පීරිසියක් කොහොමද අපිට කෝපයක් බොහෝ වේලාවක් බොහෝ කලක් තියනවා වගේ පෙනෙන්නේ? ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ ඒ රූප කොටාශයන්ගේ නැවත නැවත ජනිත වීම නිසා. එය හඳුන්වන්නේ රූප පරම්පරාවක් හැටියට. දැන් මේ රූප පරම්පරාවක් හැටියට පවතින දේ අපට එකම රූපයක් හැටියට පෙනෙන්නේ ඝන සංඥාවෙන් වැසී පවතින නිසා. ඉතින් මේවා තේරුම් ගන්නට මූලික වශයෙන් අපි මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව යම් ප්‍රමාණයකට අහලා පොතපතින් කියවලා සිතලා ඉගෙනගෙන ඒවා පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ඒ අවබෝධය ඇති කරගත්තට පස්සේ තමයි අපට ප්‍රඥාවෙන් මේවා විශ්ලේෂණය කරලා දකින්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් අපිට දකින්න පුළුවන් වෙන්නේ අර ඇසින් දකින්නා වූ බිඳියාම සිතට හසු කරගන්නට පුළුවන් ප්‍රමාණයේ බිඳියාමක් තමයි අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට නම් මේ අපට ඇසට පෙනෙන සිතට දැනෙන ප්‍රමාණයෙන් ඔබට ගිහිල්ලා ඊතා සූක්ෂමව මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන යම්කිසි වැටහීමක් ඇති කරගත යුතු වෙනවා. ඒ සඳහා රූප සහ නාම පරමාර්ථ වශයෙන් බෙදා වෙන් කරගන්නට අපේ ඉගෙන ගන්නට ඕන පුහුණු වෙන්නට ඕන. ඒක තමයි අභිධර්මයේ හැටියට අපට උගන්වන්නේ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට එකවර හිතෙන්න පුළුවන් ඉතින් අභිධර්ම ඉගෙන ගන්නම ඕනද සියලු දෙනාම අභිධර්ම ඉගෙන ගන්නමද නිවන් අවබෝධ කළේ ඉතින් ඒකට උදාහරණ හැටියටත් දක්වන්නේ සුනීත සෝපාක වගේ අය මොන අභිධර්මයක්ද ඉගෙන ගත්තේ ඊළඟට දාර්චීරිය හාමුදුරුවෝ වගේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියන මේ එක ධර්ම වාක්‍යයක් ඇසූ පමණින්ම සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේලා කවද්ද අභිධර්ම ඉගෙන ගත්තේ? එහෙම සමහර අය තර්ක කරනවා. සැබවින්ම අපි තේරුම් ගන්නට ඕන මේ ක්‍රියාවලිය මේ පුහුණුව එක ආත්ම භාවයක අවසාන මොහොතේ කරන දෙයක් නෙමෙයි. පාරමිතා පුරනොයි කියලා භවෙන් භවය අපේ සිත් සතන් පුහුණු කරන්නේ ප්‍රඥා පාරමිතාව හැටියට දීර්ඝ කාලයක් සසර ගමනේ සිත පුහුණු කළ යුතු වෙන්නේ අන්න ඒ නිසයි. එතකොට සුනීත අවසාන ආත්ම භාවයේ අර කසල කදක් කර තියාගෙන යද්දි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තථාගතයන් වහන්සේ ඔහු ප්‍රෞර්ජා භූමියටපත් කරලා බොහොම ඉක්මනින්ම අරහත්ත්වයටපත් වෙන්නට සමත් උනේ සසරේ දීර්ඝ කාලයක් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒවා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය ඒවා හටගන්නා හේතු ප්‍රත්‍ය ඒවා බිඳී යන ස්වභාවය මේවා පිළිබඳව නුවණින් තේරුම් ගනිමින් ප්‍රඥාව අවදි කළ නිසා තමයි ඒ තථාගතයන් වහන්සේ දෙසූ දහම ඔස්සේ සිත මෙහෙवला සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය දකින්නට පුළුවන් වුණේ. එතකොට සියලුම සංස්කාර ධර්මයන් වහා බිඳී යනවායි කියන බව සබ්බේ සංඛාරා අනිච්ඡාතේ සියලු සංස්කාරයන් බිඳී යනවායි කියන බව මේ සම්මුතියෙන් ඔබට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් හරියට දකින්න සමත්තුණු තැන තමයි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොයල්ම ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපි අර මුලින් කිව්වා වගේ කෝපය බිඳුනේ අපි නොසලකලිමත් වුණු නිසායි සැලකිලිමත් වුණා නම් කෝපය ආරක්ෂා කරගන්නට තිබුණා වගේ වැරදි වැටහීම් වලට පැමිණෙනවා එතකොට ඒ බඳු වැරදි වැටහීමකට පැමුණුණු ගමන් සාමාන්‍ය ලෝකයා වගේ නිරන්තරයෙන් උනන්දු වෙනවා මේ සංස්කාර ධර්මයන් ආරක්ෂා කරගන්නට, රැක ගන්නට, පවත්වා ගන්නට, නඩත්තු කරගන්නට, සුරක්ෂිත කරගන්නට වෙහෙසෙනවා. ඉතින් එතකොට ඒතනත්තා නැවත මේ පංචස්කන්ධය සංරක්ෂණය කිරීමේ නොනවතින උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය අත්හරින්නේ මේවා අපි කොතෙක් ආරක්ෂා කළත් කොතෙක් පරිස්සම් කළත් කොතෙක් නඩත්තු කළත් ඒවා හට ගන්නා බව බිඳී යන බව අපට වළක්වන්නට බැහැ කියන යථාර්ථය අවබෝධ කළොත් පමණයි. ඉතින් ඒ අවබෝධ කරන්නට නම් මේ නාම රූප ධර්මයන් සූක්ෂම වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන ආකාරය සහ බිඳෙන ආකාරය. දැන් කෝපය කියන එක, පීරිසිය කියන එක අප විසින් උත්සාහයෙන් සැකසූ දෙයක්. නමුත් එහි පවතින පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාදී මේ රූප කලාප එයින් අපට වඩාම ප්‍රකටව දැනෙන ප්‍රධාන රූප කොටාස තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු. එතකොට මේ සතර මහා ධාතුව ගත්තහම මේවා ජනිත වෙන හේතු අපි හඳුනා ගන්නට ඕන. රූප ජනිත වෙන හේතු හතරක් ධර්මයේ දක්වනවා කර්ම, චිත්ත, ඍතු, ආහාර. දැන් අර පීඩසිය එහෙම නැත්නම් කෝපය කියන තැන සිතක් නැහැ. සිතක් නැති නිසා චිත්තජ රූපෙහි ජනිත වෙන්නේ නැහැ. සිතක් නැති නිසා එතන කර්මයකුත් බලපාන්නේ නැහැ. ඒ නිසා කර්මජ රූපත් එතන ජනිත වෙන්නේ නැහැ. ඊළඟට ආහාරෙහි රස ඕජාවක් එතන නැති නිසා ආහාරජ රූප හටගන්නෙත් නැහැ. එහෙමනම් පීරිසිය හෝ කෝපය කියන තැන හටගන්නේ ඍතුජ රූප පමණයි. ඍතුජ රූප කියලා කියන්නේ ඍතු කියලා කියන්නේ තේජෝ ශක්තිය, තේජෝ ශක්තියෙන් හටගන්නා වූ රූප කොටස්. ඒතර තේජෝ ශක්තියෙන් හටගන්නා වූ රූප කොටස් ජනිත වුණු සැනින්ම ෂණයෙන් බිඳී යනවා. නමුත් ඒ තේජෝ ශක්තිය එහි පවතින නිසා එයින් නැවතත් රූප හට ගන්නවා එයත් බිඳී යනවා නැවතත් රූප හට ගන්නවා එයත් බිඳී යනවා මෙසේ પરම්පරාවක් හැටියට වේගවත්ව ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් රූප කොටාස සමූහයක් එහි ක්‍රියාත්මක වෙනවා. දැන් මේක අපට පෙනෙන්නේ නැත්තේයි මේක සාමාන්‍ය ඇසට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. සාමාන්‍ය සිතකට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. මේ ගෝචර වෙන්නේ සූක්ෂම වශයෙන් අපේ ප්‍රඥාව මෙහෙවා බැලුවොත් පමණයි. එහෙම ප්‍රඥාව මෙහෙවා බලන්නට නම් ඒ ගැන යම්කිසි අදහසක් දැනුමක් තියෙන්නට ඕන. එහෙම අහන්නේ නැතිව දකින්නේ නැතිව ඒ ධර්මයන් ප්‍රකට කරගන්නට පුළුවන් වෙනවා නම් ඒ ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට පසේ බුදුවරයෙකුට පමණයි. අවශේෂ පුද්ගලයෝ හඳුන්වනවා ශ්‍රාවක. ශ්‍රාවක කියලා කියන්නේ තථාගතයන් වහන්සේ විසින් දෙසූ මේ ගැඹුරු දහම් කරුණු අහලා තමයි ඒ අහලා ඒ අනුව හිතලා තමයි ප්‍රඥාව අවදි කරගන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රාවකයින්ට මේ ධම ගෝචර වෙන්නේ බෝසතාණන් වහන්සේලාටත් බුදු වෙන ආත්ම භාවය තුළ තමයි උන්වහන්සේලා ගැඹුරු කරුණු ස්වඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. විශේෂයෙන් චතුරාර්ය සත්‍ය. අවශේෂ ධර්මයන් උන්වහන්සේලා අන්න අයගෙනුත් ඉගෙන ගන්නෝ අවසාන භවයේ පවා. ඒ ඉගෙන ගන්නේ කුමක් නිසාද? සාංශාරික වශයෙන් අපි පුරුදු පුහුණු කළ දේවල් මතු කරගන්නට අපට අනිත් අයගේ සහාය උපකාර වෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය උන්වහන්සේට වෙනත් කෙනෙකුගෙන් අඩුම තරමින් චතුරාර්ය සත්‍ය කියන වචනයවත් අහන්නට අවකාශයක් ලැබෙන්නේ අවසාන භවය තුල. නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සම්මා සම්බුදුවරු පසේ බුදුවරු ස්වඥාණයෙන්මයි අවබෝධ කරන්නේ. එතකොට මේ අනිත්‍ය ධර්මය පිළිබඳ උන්වහන්සේලා සාංශාරික වශයෙන් අන් අයගෙන් අහලා තමන් හිතලා ඇති කරගත්තු වැටහීමත් ඒ වගේම අවසාන භවයේ තුල නැතින් දැකලා සිතෙන් සිතලා වගේම ප්‍රඥාවෙන් තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් තමයි ඒ අවබෝධය තහවුරු කරගන්න. ඉතින් ශ්‍රාවකයන් විසින් ඒ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධම අහලා ඒ අනුව හිතලා ඒ අනුව තමන්ගේ ප්‍රඥාව මෙහෙवला තමයි මේ ධර්මතාවයන් අවබෝධ කරගත යුත්තේ. එතකොට ඒ සුනීත සෝපාක වගේ අයත් එතකොට දාරුචීරිය වැනි මහා ප්‍රඥයනොත් ඒ මහා ප්‍රඥාව අවදි කරගත්තේ සසරේ දීර්ඝ කාලයක් මේ ප්‍රඥප්තිය අතික්‍රමණය කරලා ප්‍රඥප්තියෙන් ඔබට ගිහිල්ලා මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරයත් හටගත් හටගත් නාම රූප ධර්මයන් බිඳී යන ආකාරයත් නුවණින් දකින්නට සිත පුහුණු කරලා එහි විශෝධනය එහි පිරිසිදු බව තමයි අවසාන භවයේ මතු කරගන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව. ඉතින් ඒ මට්ටමට මනස පුරුදු කරලා තිබුණු නිසායි වහා අවබෝධ කරන්නට පුළුවන් උනේ. ඉතින් අපට මේ ධර්මතා ඒ විදිහෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතිනම් ඒක තේරුම ධමයේ දෝෂයක් නෙමෙයි සසර ගමනේ අපේ මනස එතනට තවම පුරුදු පුහුණු කරලා මදි නිසා ප්‍රමාණවත් නැති නිසා එමනම් මේ භවයේ හෝ යලි යලි ඒ ධර්ම ඉගෙනගෙන පරමාර්ථ වශයෙන් කොහොමද මේ නාම රූප ධර්මයන් විග්‍රහ කරගන්නේ ඒ පරමාර්ථ ධර්මයන් ජනිත වීමේ හේතු ප්‍රත්‍ය මොනවාද ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන්නා වූ පරමාර්ථ ධර්ම වහා බිඳී යන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට වටහා ගන්නට අපි උත්සාහ කළ යුතු වෙනවා. එතකොට මේ අනිත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂව දැන දැකගන්නේ කොහොමද කියලා පැහැදිලි කර දෙන හැටියට අද ධර්ම දේශනාවෙන් අපෙන් ඉල්ලා සිටියේ අන්න ඒ කාරණා වටහා ගන්නට සුතමය, චින්තාමය ඥානයක් ඇති කර ගැනීම සඳහා ඒ පිළිබඳ භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් ప్రత్యක්ෂ කොට දැක ගන්නට තමන්ගේ ප්‍රඥාවමයි අවදි කරගත යුත්තේ අපට ධර්මදේශනා තුළින් පොතපතින් ඒවා පිළිබඳ පරමාර්ථ ධර්ම විභාග හඳුනා ගන්නට පුළුවන් දැන ගන්නට පුළුවන් එතකොට දැන් අපි මේ කතා කරමින් හිටියේ උදාහරණයක් හැටියට පීරිසිය හෝ කෝපය අපි සම්මත වශයෙන් සකසාගත්තු දෙයක් ඒක අපට ඊයේ තිබුණෙත් ඒ පීරිසියමයි අද තියෙන්නෙත් ඒ පීරිසියමයි හෙට තියෙන්නෙත් ඒ පීරිසියමයි කියලා එකක් වගේ පෙනෙන්නේ. කෝපය පීරිසිය හැමදාම අපි කඩෙන් ගෙන ආපු දවසේ ඉඳලා දිගටම එකක් වගේ තියනවා කියලා අපට පෙනෙන්නේ ඇයි? එහි ක්‍රියාත්මක වෙන අර ඍතුජ රූප, පඨවි, ආපෝ, තේජෝ, වර්ණ, ගන්ධ, රස, ඕජාදී මේ රූප කොටාෂ ඍතු ගුණයෙන් ඒ කියන්නේ උණුස්ම විසින් ජනිත කරනවා වහා බිඳී යනවා නැවත ජනිත කරනවා නැවතත් බිඳී යනවා මෙසේ ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් පරම්පරාවක් හැටියටයි පවතින්නේ කියන එක අපට පෙනෙන්නේ නැතුව එය එකක් හැටියට පෙනෙනවා ඒකට කියනවා ඝන සංඥාවයි කියලා ඝන සංඥාව කියලා කියන්නේ සූක්ෂම නාම රූප ධර්මයන්ගේ ඉපදීම බිඳීම වෙනුවට ඒවා ඒක ඝනව පෙනෙන ආකාරය. එතකොට ඒ ඝන සංඥාව සතර ආකාරයකින් ඇති වෙනවා සමෝහ ඝන, සම්පති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියලා. සමෝහ ඝන කියලා කියන්නේ සමෝහයක් එකක් හැටියට පෙනෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කන්දක්. ඈත තියා බලනකොට අපට කන්ද එකක් වගේ පෙනෙනවා. හැබැයි ළඟට ගිහින් බැලුවොත් ඒ කන්දේ විවිධ ගස් වර්ග තියෙනවා. ඒ විවිධ ගස් විවිධ ප්‍රමාණය, විවිධ හැඩතලවලින් විවිධ ස්වરૂපයන්ගේ ඊට පස්සේ ගල් පර්වත ඊළඟට ගල් කැට වැලි කැට පස් දියැලි මේ විදිහේ නොයෙක් දේවල් මේ කන්දය කියලා අපි එකක් හැටියට හඳුනාගත්තු දේ තුල බොහෝ විවිධත්වයක් පවතිනවා ඒක පෙනෙන්නේ අපිට ටිකක් කිට්ටුවට ගිහිල්ලා පරීක්ෂාවෙන් බැලුවොත් පමණයි ඈත තියා බලනකොට ඒ සියල්ලක්ම අපිට එකක් හැටියට පෙනෙනවා අන්නේ සමූහයක් එකක් හැටියට පෙනෙන ගතිය තමයි සමූහ ඝනයයි කියන්නේ එතකොට පීරිසිය කෝප්පය අපිට එකක් හැටියට පෙනුනේ එහි තියෙන අර සූක්ෂම රූප කොටාස සමූහයක් එකට එකතු වෙලා තමයි අපිට එකක් හැටියට පෙනෙන්නේ. නමුත් ඇත්තට මෙතන පවතින එකක් නෙමෙයි රූප කොටාස සමූහයක්. එතකොට ඒක තමයි සමූහ ඝණය කියන්නේ. ඊළඟට සම්තති ඝණය කියලා කියන්නේ සන්තති කියලා කියන්නේ එකක් බිඳෙනකොට තව එකක් ජනිත වෙනවා ඒක බිඳෙනකොට තව එකක් ජනිත වෙනවා අර දන්වැලක පුරුක් වගේ එකින් එක එකින් එක ක්‍රියාත්මක වෙමින් අකණ්ඩ ක්‍රියාවලියක් ඒ අකණ්ඩ ක්‍රියාවලියේ අපට ඒ ක්‍රියාවලියක් හැටියට පෙනෙන්නේ නැතිව එකක් වගේ පෙනෙනවා දැන් අපිට මේක තේරුම් ගන්නට අපි තව උපමාවක් ගත්තොත් අපි හිතමු පහනක් දල්වනවා ඒ පහනට අපි තෙල් දාලා තිරය දල්වනවා. දැල්වුවාට පස්සේ අර පහන් තිරය දිග නිරන්තරයෙන් සියුම් තෙල් බින්දු පහනේ දැල්ල ළඟට අනුක්‍රමයෙන් ළඟා වෙනවා එය දැල් වෙනවා ඊළඟ තෙල් බින්දුව වෙනවා එයත් දැල් වෙනවා මෙහෙම මෙහෙම තමයි සෑහෙන වෙලාවක් පහන් දැල්ල දැල් එතකොට ඒ ඒ මොහොතේ පහනේ අගට එන තෙල් බින්දුව දැවි යනවා අලුතෙන් අලුතෙන් තෙල් බින්දු එතනට එකතු වෙනවා. නමුත් මේ ක්‍රියාවලිය අපට පේන්නේ අපට පේන්නේ පහන දැල් වෙනවා කියලා. හැබැයි ටික වෙලාවක් යනකොට තෙල් ඉවර වෙලා කියලා අපට පේනවා. ඒ තෙල් ඉවර වුණේ කොහොමද? අර පහන් tire හරහා ටිකෙන් ටික ටිකෙන් ටික තෙල් බින්දු අර පහන් දැල්ල ළඟට සමීප කරනවා. සමීප කරන සමීප කරන ඒ තෙල් බින්දුව උදව් කරගෙන තමයි අර දැල්ල දැල් වෙන්නේ. එතකොට මේක නැවත නැවත නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක් වුණාට අපිට බැලූ බැලමට පේන්නේ පහන දැල්වූ තැන ඉඳලා නිවෙන තැන දක්වා එක දිගටම දැල් වෙනවා වගේ. ඉතින් අන්න ඒ වගේ හුඟක් අපි විවිධ උදාහරණ උපමා තුලින් ඕන මේ ක්‍රියාවලිය එකක් නෙමෙයි නැවත නැවත බිඳි බිඳි යලි යලි හැටගන්නා නාම රූප සමූහයක් කියන බව අපි තේරුම් ගත යුත්තේ එතකොට පීරිසිය හෝ කෝපය කියන තැන අර පහන් දැල්ල වගේ අපිට එකක් වගේ පෙනුනට සැබවින්ම එතන එකක් නෙමේ ක්‍රියාත්මක වෙන්නේ නැවත නැවත හටගනිමින් විවිධ යන රූප පරම්පරාවක්. ඒ රූප පරම්පරාව එසේ පෙනෙන්නේ නැතිව එකක් හැටියට ඊයේ තිබුණේ තේ පිරිසියමයි අද තියෙන්නේ තේ පිරිසියමයි හෙට තියෙන්නේ තේ පිරිසියමයි කියලා අපට හැඟෙන්නේ. ඇයි සම්පති ඝනේ නිසා සම්පති ඝනේ කියලා කිව්වේ නැවත නැවත ඉපදෙමින් බිඳෙමින් හටගන්නා සම්පතියක් පරම්පරාවක් එකක් හැටියට පෙනෙන ගතිය. අර සමෝහ ඝණයයි කිව්වේ සමෝහයක් එකක් හැටියට පෙනෙන ගතිය. සම්පති ඝණය කියලා කිව්වේ පරම්පරාවක් එකක් හැටියට පෙනෙන ගතිය. මෙන්න මේ විදිහට මේ ඝන සංඥාවෙන් වැසී පවතින නිසා තමයි අපට හුඟක් වෙලාවට මේ නාම රූප ධර්මයන් ගේ පරමාර්ථමය වශයෙන් ඇති වෙන වෙනස අපට ප්‍රඥාවට හසු කරගන්නට නොහැකි වේ. එතකොට අපි මුලින් කිව්වා අනිත්‍ය විපරිණාම මරණය කියන අවස්ථා තුනක් අපට අනිත්‍ය ධර්මයේ පිළිබඳව බොහෝ කොට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියනවා කියලා. ඒතර අනිත්‍යයි කියලා කිව්වේ ওই විදිහට අර ප්‍රඥප්තියේ අනිත්‍ය වගේම මේ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය. ඒතර කුමක්ද අනිත්‍ය ලක්ෂණය කියලා කිව්වේ? හටගත් සැනින් බිඳී යන බව සියලුම නාම රූප ධර්මයන්ගේ ආවේනික ලක්ෂණය. ඒක කවුරුවත් කරන එකක් නෙමෙයි වෙනත් හේතුවක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි හටගත් නාම රූප ධර්මයන් තුලම අනිවාර්යෙන් ප්‍රකට වෙන ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ නිසා හටගත් නාම රූප ධර්ම බිඳී යන්නට අර පීරිසිය කෝප්පය බිම වැටුණා වගේ බිම වැටෙන්නට ඕනෙත් නැහැ. පුලුස්සන්නට ඕනෙත් නැහැ. ඒ වගේම පීඩනයක් ඇති වෙන්නට ඕනෙත් නැහැ. කිසිවෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. හටගත් හටගත් නාම රූප ධර්ම එසැනින්ම බිඳී යනවා. ඒ සූක්ෂම බව අපට ප්‍රකට වෙන්නේ නැත්තේ එය සියුම් වැඩි නිසාත් අර ඝන සංඥාවෙන් වැසී පවතින නිසා. එනිසා ඒ නාම රූප ධර්මයන්ගේ ෂණයක් ෂණයක් පාසා බිඳෙන ගතිය තමයි අනිත්‍ය හැටියට හඳුන්වන්නේ. ඒතර විපරිණාමය කියලා හඳුනාගන්නේ දැන් අර පීරිසිය හෝ කෝපය අපේ ගෙදර ගෙනවිත් ටික කාලයක් පාවිච්චි කරනකොට ඔන්න සමහර වෙට ටිකක් දුර්වර්ණ වෙනවා. ඊළඟට ඒකේ පුංචි පුංචි ඉරිතැලීම් අපිට කාලයක් යනකොට සමහර විට ප්‍රකට වෙනවා. දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? පීරිසිය, කෝපය එහෙමම තියනවා. හැබැයි එහි අර අනුක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන රූප පරම්පරාවේ යම්කිසි වෙනස්කමක් අපට ප්‍රකට වෙනවා. ඒකට හටගත් සැනින් බිඳී යාමකුත් තියෙනවා. ඒ බිඳමින් හටගනිමින් පවතින පරම්පරාව කාලයක් යනකොට දුර්වල වීමකුත් තියෙනවා. ගහක් අපි හිටෙව්වහම ඒක ලොකු මහත් වෙනවා, වැඩෙනවා. ඊට පස්සේ කලක් යද්දී අපිට ඒක දි รา පත් වෙන ගතියක් පෙනෙනවා. දරුවෙක් උපන්නාම අනුක්‍රමයෙන් වැඩෙනවා. මැදිවියෙන් පස්සේ දි รา පත් වීමක් අපට පෙනෙනවා. හැබැයි මැදිවියෙන් පස්සේ දි รา පත් වීමක් පෙනුනට ඒ විපරිණාමය ඇති වෙන්නේ මැදිවියෙන් පස්සේ පමණක් නෙමේ උපන්න තැන ඉඳලම විපරිණාමය සිද්ධ වෙනවා. ඒ දරුවා ඉපදිලා අනුක්‍රමයෙන් ලොකු මහත් වෙන්නේ වැඩෙන්නේ ඒ වගේම ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද මුල් මුල් රූප කොටාෂ අර දරුවෙක් හැටියට බිලිඳෙක් හැටියට උපදින්නකොට තිබුණු දුර්වල රූප කොටාෂ වෙනුවට ඊට වඩා ශක්තිමත් රූප කොටාෂ ජනිත වෙනවා. එතකොට ඒකත් ඒ රූප પરම්පරාවේ ඇති වෙන වෙනස් වීමක්ම තමයි. විපරිණාමයක්ම තමයි. නමුත් ඒ විපරිණාමය අපි සුබවාදීව ගන්නවා. ආ දරුවා හොඳට ලොකු මහත් වෙනවා, ඉක්මනට හොඳට කාලා තාත්තා වගේ උස මහත් වෙන්න අම්මා වගේ ලස්සන වෙන්න මෙහෙම කියලා ඒ දරුවන්ට කවලා පොවලා ඒ දරුවන් උස් මහත් වෙනකොට ලොකු මහත් වෙනකොට එතන ඇති වෙන්නේ විපරිණාමයක්මයි. නමුත් අපි එය අපි ඒකට කැමති නිසා එය අපි ප්‍රතික්ෂේප කරන අදහසින් ගන්න ඇලීමෙන් බැඳීමෙන් ආස්වාදයෙන් අපි ඒ විපරිණාමය පිළිගන්නවා. නමුත් මැදිවියෙන් පස්සේ අනුක්‍රමයෙන් කෙස් පැහෙනකොට, දත් බුරුල් වෙනකොට, හම රැලි වැටෙනකොට ඇස් පෙනීම දුර්වල වෙනකොට කන් ඇහිම දුර්වල වෙනකොට එතන ඇති වෙන්නේ විපරිණාමයක්ම තමයි. නමුත් ඒ විපරිණාමයට අපි අකමැති නිසා අපට ඒක තදින් දැනෙන්නට ගන්නවා. පෙරේරුකාණේ මහානායක හාමුදුරුව උපමාවකින් දක්වනෝ ආප්පයක් හදන්නට පිටි ටිකක් දිය කරලා ඒ දියාරු පිටි ටික තාච්චියට දාලා ලිපේ තියනවා. ලිපේ තිබ්බහම අර තේජෝ ධාතුවෙන් අර පිටි ටික පිලිස්සෙන්නට පටන් ගන්නවා. මොලින් මොලින් අර දියාරු පිටි ටික ශක්තිමත් වෙලා යම් ප්‍රමාණයකට පිලිස්සෙනකොට සුවඳ හමන රසවත් ආප්පයක් නිර්මාණය වෙනවා. ඒකට අපි කැමතියි. හැබැයි තව දුරටත් ඒ ගින්නෙහි එහෙමම ඒ ආප්පය තියෙන්නට හැරියොත් තව ටිකක් වෙලා යනකොට අනුක්‍රමයෙන් කළු වෙලා අඟුරු වෙලා අලු බවටපත් වෙනවා. එතකොට එකම ගින්නෙන් අපිට කුසගිනි නිවා ගන්නට සුදුසු වෙන ප්‍රියමනාප වූ සුවඳවත් වූ ආප්පයක් නිර්මාණය කළා. ඒ තේජෝ ශක්තිය විසින්ම එය අඟුරු බවට අලු බවට පත් කළා. එතකොට තේජෝ ශක්තියෙන් හැම විටම කළ එකම ක්‍රියාවක් පිලිස්සීමේ ක්‍රියාවලිය පමණයි. නමුත් ඒ රූප කොටාස ටික අර මුලින් දියාරුවට තිබෙන අවස්ථාවේදී තේජෝ ශක්තිය විසින් එය ශක්තිමත් කළා. ශක්තිමත් වුණාට පස්සේ යම් තැනකින් එහාට යලි දුර්වල කළා. ඒතර එකම තේජෝ ශක්තියෙන් රූප කොටාස සවිමත් කරන්නත් දුබල කරන්නටත් ඒ තේජෝ ශක්තිය උපකාර වුණා. අන්න ඒ වගේ තමයි ඍතුජ රූප. ඍතුජ රූප පමණක් නෙමෙයි චිත්තජ, කර්මජ, ආහාරජ, අවශේෂ රූපත් එහෙම තමයි. ඒ වගේම රූප විතරක් නෙමෙයි නාම ධර්මත් එහෙම තමයි. අපි මේ එක උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නේ ඔක්කොම එකට ගත්තොත් පටලැවෙන නිසා ඒතර මේ එක් උදාහරණයක් අපි හොඳින් පැහැදිලි කරගත්තොත් ඒ ඇසුරෙන් අපට තවත් තවත් කාරණා වටහා ගන්නට පහසු වෙනවා. එතකොට ඔය විදිහට ඒ රූප කොටාෂයන් හටගත් තැන ඉඳලම විපරිණාමයකටපත් වෙනවා. නමුත් ජීවය සහිත තැන්වලදී ඒ කියන්නේ සතාසියපාවා, මිනිස්සයා, ගහකොළ මේවා ජීවයේ සහිතයි වැඩෙනවා. අර පීරිසිය කෝප්පේ වගේ ඒවා ජීවේ රහිතයි. ඒවා වැඩෙන්නේ නැහැ. ඒ නිසා වැඩෙන්නේ නැති නිසා පීරිසිකෝප්ප වගේ දේවල් ඒ කියන්නේ ජීවය රහිත දේවල් හටගත් තැන ඉඳලම විපරිණාමය වෙනස අපට ටිකෙන් ටික ප්‍රකට වෙන්නට පුළුවන් අපි අකමැති නිසා. ඒ අකමැති ආකාරයෙන් තමයි ඒක ප්‍රකට වෙන්නේ. හැබැයි ජීවය සහිත මිනිස්යා සතාසිව්පව ගහකොළ වගේ තැන්වලදී කලක් යනකම් එහි විපරිණාමයට අපි ප්‍රිය වෙනවා එක්තරා කලකින් පස්සේ තමයි මැදිවියෙන් පස්සේ තමයි අපි එහි විපරිණාමය අපට එච්චර ප්‍රිය නැති ඉතින් ඔය විදිහට මේ ජීවා ජීව ධර්මයන්ගේ විපරිණාම ලක්ෂණය ප්‍රකට අනුව අපට ප්‍රිය අප්‍රිය වෙන්නට පුළුවන්. එකම අනිත්‍ය ධර්මය විටකදී අපි ප්‍රිය වෙනවා විටකදී අප්‍රිය වෙනවා. අපි කැමති ආකාරයට වැඩෙනකොට වර්ධනය වෙනකොට ඒ විපරිණාමයට අපි ඇලුම් කරනවා අපි අකමැති විදිහට වෙනස් වෙනකොට ඒ විපරිණාමය අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ අවස්ථා දෙකේම සිද්ධ වුනේ විපරිණාමයමයි. ඒතර කුමක්ද විපරිණාමය කිව්වේ? නැවත නැවත හටගෙන බිඳී යන මේ නාම රූප ධර්මයන්ගේ පරම්පරාව ටිකෙන් ටික වෙනස් වීම තමයි විපරිණාමයේ හැටියට අපි හඳුනාගන්නේ. ඊළඟට මරණයේ හැටියට හඳුනාගන්නේ ඒ પરම්පරාවක් හැටියට නැවත උපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් පැවතුණු ඒ සමූහය නැවත නඩත්තු කරගන්නට අපහසු මට්ටමින් ඇද ගැටෙන අවස්ථාව තමයි මරණය කියලා හඳුන්වන්නේ. එතකොට හුඟක් වෙලාවට අජීවී වස්තු වල මරණයක් ගැන අපි කතා කරන්නේ ජීවයේ සහිත ඒ කියන්නේ මිනිස්සයා සතා සිව්පාවා වගේම ගහකොළ විඥානයක් නැතත් ගහකොළ ජීවයේ සහිතයි. ඒතර ජීවයේ සහිත වස්තුන්ගේ විපරිණාමයක් වගේම මරණයකුත් අභාව ප්‍රාප්ත වීමකුත් අපි දකිනවා. එතකොට මේ විදිහට අනිත්‍ය විපරිණාම අභාවය කියන මේ අවස්ථා තුනම අපි හඳුනාගන්නේ අනිත්‍ය ලක්ෂණේ එක් එක් ස්වરૂපයන් හැටියට. දැන් එතකොට ඔය කියපු කාරණා වලින් අපට පෙනෙනවා අපේ ඇසට පෙනෙන ස්වરૂපයක් පවතිනවා. ඒ කියන්නේ සම්මුතිය ප්‍රඥප්තිය බිඳියාම මිනිස්සෙක් මරණයටපත් වීම, මිනිස්සෙක් අනුක්‍රමයෙන් ලොකු මහත් වීම, ඒ වගේම වයෝ වෘද්ධ වීම, මරණයටපත් වීම මේවා අපට ඇස් දෙකට පේනවා. අපේ සිතටත් මේවා දැනෙනවා. හැබැයි යදා පඤ්ඤාය පස්සතේ ප්‍රඥාවෙන් ඒව අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අර සියුම් විදිහට පරමාර්ථ ධර්ම වශයෙන් සූක්ෂමව බෙදා බලලා වටහා ගත්තොත් පමණයි. එතකොට ඒ විදිහට නුවණින් අපිට මේ අනිත්‍ය ලක්ෂණය වටහා ගන්නට අපි අනුක්‍රමයෙන් සිත පුහුණු කරන්නට ඕන. එහෙම පුහුණු කරද්දී වඩාම වැදගත් වෙනවා අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගැනීමේ උනන්දුව. ඒකට කියනවා ගරුක භාවයයි කියලා. ඕනෑම දෙයක් අපට අවබෝධ කරගන්නට ඕන නම්, දියුණු කරගන්නට ඕන නම් ඒ පිළිබඳ ගරුක භාවයක් ඇති කරගන්න. ගරුක භාවයයි කියන්නේ ඒ ගැනම හිතන, ඒ ගැනම කල්පනා කරන, ඒ ගැනම පොතපත කියවන, ඒ ගැනම වීර්ය කරන, ඒ ඒ පිළිබඳවම විමසා බලන ගතියකට වෙනත් ක්‍රමයකින් කියනවා නම් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ඉද්ධිපාද ධර්ම හැටියට දක්වලා තියෙන காரணා හතරම ඒ අපට අවශ්‍ය කරුණ කෙරෙහි මෙහෙවන්නට අපට අවශ්‍ය වෙන්නේ අනිත්‍ය ධර්මය ප්‍රකට කරගන්නට නම් අනිත්‍ය ධර්මය ප්‍රකට කර ගැනීමේ ඡන්දය ඒ ගැනම නැවත නැවත කැමැත්ත ඇති කරගන්න. චිත්තය ඒ ගැනම නැවත නැවත සිතන්න කල්පනා කරන්න උත්සාහ කිරීම. ඊළඟට විරිය ඒ ඒ පිළිබඳ අවබෝධ කර ගැනීමටම කායික මානසික ප්‍රයත්නය නැවත නැවත මතු කර ගැනීම. විමර්ශා ඊළඟට අනිත්‍ය කියන්නේ කුමක්ද? සම්මත වූ අනිත්‍ය කුමක්ද? පරමාර්ථමය අනිත්‍ය කුමක්ද? ඊළඟට විපරිණාමය මරණය කියලා හඳුන්වන අනිත්‍ය කොමක්ද? ඇසට පෙනෙන සිතට දැනෙන අනිත්‍ය කොමක්ද? ප්‍රඥාවට දැනෙන අනිත්‍ය ලක්ෂණය කොහොමද? මේවා පිළිබඳව දීර්ඝ කාලයක් සොයමින් බලමින් විමසමින් ඒ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්නට විමර්ශනශීලීව ප්‍රඥාව අවදි කරන ගතිය. එතකොට මේ ඡබ්ද චිත්ත විරිය විමංශා කියන කරුණු හතරම යම් කාරණයක් කෙරෙහි නැවත නැවත මතු කරනවාද එතකොට ඒ සම්බන්ධ ගරුක භාවයක් අපේ මනසේ ඇති ගරුක කියලා කියන්නේ ඒ කාරණයට ප්‍රමුඛත්වය දෙන ගතිය. එහෙම වුණොත් තමයි අපේ මනස තුල ඒ කරුණ අවදි දැන් එසේ ගරුක භාවයක් ඇති කරගත්තහම අනුක්‍රමයෙන් අපි මේ අනිත්‍ය දකින්නට අපේ සිත පුහුණු කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. එයින් පළමු පියවර තමයි අනිත්‍ය සංඥාව මතු කරගන්නට උත්සාහ කිරීම. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නා ස්වરૂපේනේ. අරමුණක් හඳුනා ගන්නා ගතිය තමයි සංඥා කියලා කියන්නේ. රූපයකින් රූපයක් වෙන්කොට ගන්නා සටහන. ශබ්දයකින් ශබ්දයක් වෙන්කොට ගන්නා සටහන. මේ මූලික සටහන ගැනීම තමයි සංඥා කියලා එතකොට සංඥාවෙන් මූලික සටහන ගන්නවා විඥාණයෙන් යම් ප්‍රමාණයකට හඳුනා ගන්නවා ප්‍රඥාවෙන් එයම ගැඹුරින් අවබෝධ කරනවා සංඥා විඥාන පඤ්ඤා කියන මේ අවස්ථා තුනම හඳුනා ගැනීම වටහා ගැනීම පිළිබඳ අවස්ථා නමුත් සංඥා කියන්නේ ප්‍රාථමික අවස්ථාව විඥාන කියන්නේ ද්විතීක අවස්ථාව ප්‍රඥා කියලා කියන්නේ එහි උසස් අවස්ථාව එතකොට අපි අනිත්‍ය අවබෝධ කරගන්න ඕන නම් මුලින්ම අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. මොකක්ද අනිත්‍ය සංඥාව කියලා කියන්නේ? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ලෝහ බඳුනක් තියෙනවා. ලෝහ වලින් සකසපු කෝපයක් තියෙනවා. මැටි වලින් සකසපු කෝපයක් තියෙනවා. දැන් මේ දෙකම ප්‍රවාහණය කරන්නට සූදානම් වෙනකොට අපි නිතරම කල්පනා කරන්නේ අර ලෝහ බඳුන ගැන නෙමෙයි අර මැටි බඳුන කොහොමද කැඩෙන්නේ බෙදෙන්නේ නැතුව පරිස්සමින් ප්‍රවාහණය කරන්නේ. ඒතර මැටි බඳුන දිහා අපි බලන්නෙම මේක බිඳෙන්න පුළුවන් දෙයක් කියන සංඥාවෙන්. ලෝහ බඳුන දිහා අපි බලන්නෙම ඒකනම් බිඳෙන්නේ නැහැ කියන සංඥාව. එතකොට දැන් මැටි බඳුනයි ලෝහ බඳුනයි දෙකම තියෙනවා. ඒ දෙක දිහාම අපි බඳුනක් කියන අර්ථයෙන් බැලුවා වුණාට අපි එය දිහා බලන්නෙම සංඥාව ගන්නෙම ලෝහ බඳුන නම් බිඳෙන්නේ නැහැ මැටි බඳුන බිඳෙන්න පුළුවන් කියන අදහස. අන්නේ බිඳෙන්න පුළුවන් එය බිඳෙන ධර්මයක් කියන අදහස ඇතිව ඒ කෙරෙහි බලන ගතිය, දකින ගතිය, සිතන ගතිය, කල්පනා කරන ගතිය තමයි අනිත්‍ය සංඥාවයි කියලා කියන්නේ. දැන් මේක අපට අනෙකුත් කාරණා ගැනත් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි හිතමු ස්වභාවික මලක් සහ ඉටි වලින් හරි කඩදාසි වලින් හරි රෙදි වලින් හදපු કૃතිම මලක්. કૃතිම මලකුයි ස්වභාවික මලකුයි ගත්තාම કૃතිම මල මොකුත් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. හැබැයි ස්වභාවික මල ඉක්මනින් පර වෙනවා කියන සංඥාවක් අපිට තියෙනවා. අත්දැකීම් තුලින්ම අපිට එහෙම අදහසක් තියෙනවා. ඒතර ඒ අදහසින් තමයි අපි එදිහා බලන්නේ. ඊළඟට අපි වස්ත්‍රයක් ගත්තන් පස්සේ දැන් සුදු වස්ත්‍රයක් ගත්තු ගමන්ම අපිට මේක ඉක්මනට කිලුටු වෙන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම ඒක කිලුටු නොවි තියාගන්න උත්සාහ කරන්නේ ඇයි? ඒක කිලුටු වෙන්න පුළුවන් කියන අදහස අපි තුල ජනිත වෙන නිසා. අන්න ඒ වගේ මේ පවතින ස්වභාවය වෙනස් වෙන සුළුයි. වහා බිඳෙන සුළුයි ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙමින් තමයි මේ ධර්ම පවතින්නේ කියන එක තවම අපට ප්‍රත්‍යක්ෂ වෙලා නැතත් අපි ඒ අරමුණු දිහා බලනකොටම මේවා අනිත්‍ය ධර්ම මේවා බිඳෙන ධර්ම කියන සංඥාව ඇතිව මේ නාම රූප ධර්ම දිහා බලන්නට මුලින් මුලින් අපේ සිත පුහුණු කරන්නට ඕන. ඒක තමයි අනිත්‍ය සංඥාවයි කියලා කිව්වේ. ඒකට හොඳම උදාහරණය තමයි අර භාජන දෙකක් ගත්තාම ලෝහ බඳුනයි මැටි බඳුනයි තියෙනවා. එතකොට ලෝහ බඳුන පිළිබඳව අපි බලන්නෙම එක්තරා නিত্য සංඥාවකින්. හැබැයි මැටි බඳුන දිහා බලන්නේ යම් අනිත්‍ය සංඥාවක්. කොන්ක්‍රීට් සහ මැටි ගත්තන් පස්සේ කොන්ක්‍රීට් කියන එක ගැන අපට ඇති වෙන සංඥාව එක්තරා නিত্য සංඥාවක්, ස්ථාවර සංඥාවක්. හැබැයි මැටි කියනකොට අපට ඒක කැඩෙන බිඳෙන විදිහේ සංඥාවකින් තමයි අපි ඒ දිහා බලන්නේ. අන්න එහෙම ලෝකයේ මේ සියලුම ධර්ම පිළිබඳව අපි නিত্য සංඥා අනිත්‍ය සංඥා කියන දෙවිධයකට බලන්නට අපි දැනටමත් හුරු වෙලා තියෙනවා. එතකොට මේ නিত্য සංඥාව ඇති ධර්ම දිහා අනිත්‍ය සංඥාවෙන්ම බලන්නට අපේ සිත දිගු කලක් පුරුදු පුහුණු කරන්නට ඕන. අන්න එහෙම පුහුණු කරනකොට සබ්බේ සංඛාරා අනිච්චා මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන සංඥාව දිගු කලක් අපි පුරුදු කරන්න පුරුදු කරන්න තමයි අපේ සිත පුහුණු වෙන්නේ ඒ අනිත්‍ය ධර්මයේ පාදක කොටගෙන ඒ පිළිබඳව කල්පනා කරන්න. දැන් අර මැටි බඳුන අපි පාවිච්චි කරනකොටත් පරිස්සමින් අල්ලනවා. ඒක ප්‍රවාහණය කරනකොටත් හොඳට ඔතලා ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒක බිඳෙන සුළුයි කියලා සටහන් කරලා පරිස්සමින් ගෙනියන්න. ඇයි අපි ඒක දිහා බලන්නේ මේක පරිහරණය කරන්නේ මේක හිතන්නේම ඒ ගැන කල්පනා කරන්නේ මේ ගැන කතා කරන්නේම මේක බිඳෙන සුළු ධර බඳුනක් කියන අදහස හිතේ තියාගන්න. අන්න ඒ මැටි බඳුන ගැන අපි කල්පනා කරනවා වගේ සියලුම නාම රූප ධර්මයන් අපිට නාම රූප ධර්ම හැටියට නෙමෙයිනි මුලින්ම පෙනෙන්නේ මවය පියාය බිරිඳය සැමියාය දරුවය ගේ දොර ඉඩකඩම් යාන වාහන එහෙමනේ පෙනෙන්නේ එතකොට මව පියා බිරිඳ සැමියා දරුවා ගේදොර ඉඩකඩම් හැම දෙයක් දිහාම බලනකොට අර මැටි බඳුන දිහා දකින්න වගේ බිඳෙන සුළුයි මිය යන සුළුයි වෙනස් වෙන සුළුයි මේවා සදාකාලික දේවල් නෙමෙයි ස්ථාවර දේවල් නෙමෙයි අපි කොච්චර ඇලුම් කළා වුණත් ඒවා සදාකාලිකව පවතින දේවල් නෙමෙයි ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙමින් පැවතිලා එහි પરම්පරාව කලක් යනකොට වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා යම් දිනක අභාව પ્રાપ્ત වෙනවා කියන මේ අනිත්‍ය විපරිණාම අභාව කියන මේ අවස්ථා තේරුම් ගනිමින් ඒ විදිහට කල්පනා කරන්නට අපේ සිත පෙළඹෙනවා අර අනිත්‍ය සංඥාව පුහුණු කරනකොට. එතකොට අනිත්‍ය සංඥාව පුරුදු කිරීමත් එක්කලා අනිත්‍ය පිළිබඳව සිතන්නට සිත පෙළඹෙනවා. දැන් සංඥාව හේතු කොටගෙන විඥාණය ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඊට පස්සේ තමයි ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව අවදි වෙන්නේ කොහොමද? සති සම්පජඤ්ඤය අවදි කිරීම තුළින්. සති කියන්නේ කොමක්ද? අරමුණ පිළිබඳවත් සිත පිළිබඳවත් අවධානය පවත්වන්නට පුහුණු වෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි අරමුණක් කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ අරමුණ අපට පෙනෙන්නත් ඕනේ. ඒ පිළිබඳව අපට සිතට දැනෙන දේ දැනෙන්නටත් ඕන. අරමුණත් සිතත් කියන කරුණු දෙක පිළිබඳවම අවධානය පවත්වන්න ඕන. එතකොට තමයි ඒ අරමුණ පිළිබඳව මොනවද අපි හිතන්නේ? નિවරදිවද හිතන්නේ? වැරදිවටද හිතන්නේ? අනිත්‍ය සංඥාවෙන්ද හිතන්නේ? නিত্য සංඥාවෙන්ද හිතන්නේ කියලා අපට වැටහෙන්නේ. ඊළඟට සම්පජඤ්ඤ කියලා කියන්නේ විමසිලිමත් බව. විමසිලිමත් ප්‍රඥාව. එතකොට විමසන්නේ මොනවද? අර දැන් අනිත්‍ය සංඥාව දිගු කලක් අපි පුහුණු කළානේ. අනිත්‍ය ගැන අපි හිතුවනේ. දැන් විමසා බලනවා ඒ කියන අනිත්‍ය බව කොහොමද මෙහි ප්‍රකට වෙන්නේ? දැන් මෙතන ඝන සංඥාවෙන් වැහිලා තියනවා කියලා කියනවා. ඊළඟට නিত্য සංඥාවෙන් අපි ඒ දිහා බලනවා කියනවා. එතකොට කොහොමද මේවා සිද්ධ වෙන්නේ? මොකද්ද කියන කාරණය කියලා විමසා බලන්නට වෑයම් කරනවා. ඊළඟට ප්‍රඥප්තියේ අනිත්‍යයෙන් එහාට ගිහිල්ලා අපි පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දකින්නට ඕන කියලා කියනවා මේ නාම රූප ධර්මයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙනවා කියනවා දැන් මේ අපි සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් ඉගෙනගත්තු කාරණා සිහිය පිහිටුවාගෙන අපේ මනසින් අපි නැවත නැවත විමස විමසා බලන්නට වෑයම් කරන්නට ඕන. අන්න එහෙම විමසනකොට තමයි මේ මනසේ ප්‍රඥා චෛතසිකය අවදි වෙන්නට පටන් ගන්නේ. ඒ ප්‍රඥා චෛතසිකය අවදි කරන්නට නම් සිහිය පිහිටුවා ගන්නට පුළුවන් වෙනවා. කුමක් ගැනද සිහිය පිහිටවන්නේ? අරමුණ ගැනත් අපේ සිත ගැන. එතකොට අරමුණ නැවත නැවත වෙනස් වෙන ආකාරය දකින්නටත් ඕන, සිත නැවත නැවත වෙනස් වෙන ආකාරය දකින්නටත් ඕන. ඉතින් මුලදී අපිට එක කාරණයක් ගැන නම් අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ ඒ එක කාරණයක් කෙරෙහි ඒ කියන්නේ අරමුණ ගැන හෝ සිත ගැන හෝ එකක් ගැනවත් අඩුම තරමින් අවධානය යොමු කරමින් අපි මේ කරුණු පුරුදු පුහුණු කරන්නට ඕන කාලයක් යද්දී තමයි සමස්තය පිළිබඳව අපට ඒ දැක්ම ඒ අවබෝධය දිනු කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට අපි අනුක්‍රමයෙන් සිත පුහුණු කරන්නට ඕන අනිත්‍ය ධර්මය දැක ගන්නට නම් අපි පියවර තුනක් එහිදී සිහිපත් කළා. පළවෙනි කාරණය තමයි අනිත්‍ය පිළිබඳව ධර්මදේශනා අහලා ඒ වගේම පොතපත කියවලා සාකච්ඡා කරලා ඒ පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. මේ සම්මුතිය බිඳියාම පමණක් නෙමේ පරමාර්ථ ධර්මයන්ගේ බිඳියාමයි අපි දත යුත්තේ කියලා ඒ පරමාර්ථ ධර්ම පිළිබඳව හැකි පමණින් ඉගෙනගෙන ඒවා පිළිබඳව සුත්තමය චින්තාමය ඥානය දියුණු කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. දෙවැනි පියවර තමයි අනිත්‍ය සංඥාව ටිකෙන් ටික ප්‍රගුණ කරන්න ඕන. අර මැටි බඳුන දිහා අපි බලනකොට හිතනකොට මේක බිඳෙන්න පුළුවන් දෙයක් කියලා ඒ හැඟීමෙන් බලන්න වගේ මේ සියලුම ද්‍රව්‍ය පුද්ගල ජීවා ජීව හැම දෙයක් පිළිබඳවම ඒ අනිත්‍ය සංඥාවෙන් බලන්නට හිතන්නට අපේ සිත පුරුදු පුහුණු කරන්න ඕන. ඒක තමයි දෙවැනි පියවර. තුන්වැනි පියවර තමයි අරමුණු කෙරෙහි සිහිය පිහිටුවාගෙන විමසිලිමත්ව සොයා බලන්න ඕන. අර අපි ඉගෙනගත්තු ඒ පරමාර්ථ ධර්ම පිළිබඳ කාරණා මේ රූප ධර්මයේ පිළිබඳ මේ නාම ධර්මයේ පිළිබඳ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට අපි සුත්තමේ චින්තාමේ වශයෙන් ඉගෙන ගන්නකොට අපි මේ මොහොතේ තියෙන දෙයක් නෙමෙයි මේ පිළිබඳ දැනුමක් එකතු කරන්නේ. අර සංඥාව පුහුණු කරනකොට අපි යම්කිසි හැඟීමක් අදහසක් පමණයි මතු කරගන්නේ. දැන් මේ භාවනාමය ඥානයේදී අපි වෑයම් කරන්නේ සිහිය පිහිටුවාගෙන ඒ මොහොතේ එහි සිද්ධ වෙන අනිත්‍ය ධර්මය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ආකාරය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන හැටි මට දැක ගන්න පුළුවන්ද? ඒක දකින්නේ කොහොමද? අර පරමාර්ථමය වශයෙන් ඉගෙනගත්තු කාරණා දැන් සිතට අරමුණු වෙන කාරණය තුලින් අපි ප්‍රකට කරගන්නේ කොහොමද කියලා යලි යලි විමස විමසා බලන්නට ඕන සිහිනුවණින් යුක්තව. ඒකට තමයි භාවනාමය ඥානයයි කියලා කියන්නේ. අන්න ඔය පියවර තුන අපි හරියට අනුගමනය කළොත් සුතමේ චින්තාමය වශයෙන් මූලික වැටහීම ඇති කරගන්නවා. ඊළඟට අනිත්‍ය සංඥාව කලක් ප්‍රගුණ කරනවා. ඊළඟට භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් ඒ වටහා ගන්නට වෑයම් කරනවා. එතකොට මේවා එකක් කරලා ඉවර වෙලා අනිත් එක කරන්නට බලා හිඳීම නෙමෙයි පුළුවන් පුළුවන් හැටියට මේ කරුණු තුන නැවත නැවත මිශ්‍රව අපි පුරුදු පුහුණු කරන්නට ඕන. එසේ කාලයක් ප්‍රගුණ කරනකොට තමයි සම්මුතියෙන් ඔබට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් මේ නාම රූප ධර්ම හටගත් හටගත් සැනින්ම බිඳී යන ආකාරය තමන්ගේම ප්‍රඥාවෙන් තමන්ට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ප්‍රත්‍යක්ෂ භාවයේ වඩා වඩාත් දියුණු තියුණු කරලා සබ්බේ සංඛාරා අනිච්ඡාති මේ සියලුම නාම රූප ධර්මයන් ඉපදුණු සැනින් බිදී යනවා මේවා નિසරු ධර්ම කියලා යම් මොහොතක ප්‍රත්‍යක්ෂ වෙනවද අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය එකල්හි එතනත්තා මේ සංස්කාර දුක්ඛය පිළිබඳව නොයැලෙන ස්වභාවයටපත් වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව, තෘෂ්ණා, උපාදාන ප්‍රහාණය කරනවා. එය විසුද්ධියට, විමුක්තියට මගයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන සුතමේ චින්තාමේ වශයෙන්ුත් ඊළඟට අනිත්‍ය සංඥා වශයෙන්ුත් ඊළඟට සති සම්පජඤ්ඤ වශයෙන්ුත් අනිත්‍ය පිළිබඳ අවබෝධය දියුණු කර ගැනීමට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු.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 නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න විශේෂයෙන් මිය පරලෝ යන්නට යෙදුණු ඊසීද තිසේරා පියාණන් එන් එම්ද තිසේරා මෑණියන් ඒ වගේම ආර් ආර් පීරිස් පියාණන් බී බී කුමාරසිංහ මෑණියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් හැම දිනාටම පෙරවන් සරණයි